ගරුකරනවා සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාතර ඇලවිල පාරේ ශ්‍රී පුෂ්පාරාම පිරිවෙන් විහාරවාසී ශ්‍රී පුෂ්පාරාම පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද යටිගල ඥානසිරි පින්වත් ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනා සාදුනාද පවත්වමින් নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු ධම්ම ශවන කාලෝ අයං භදන්තා ධම්ම ශවන කාලෝ අයං භදන්තා ධම්ම ශවන කාලෝ අයං භදන්තා භගවතෝ සෝනාබිලාසී කාරුණ අද අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් සබා ගත්තේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනාව. පින්තුනි සූත්‍ර පිටකයේ සතාගත බුදුහාමුදුරෝ දේශනා කළ ඒ දේශනා අතරින් සූත්‍ර දේශනාවන් 18000කට ආසන්න ප්‍රමාණයක් සූත්‍ර පිටකයේ තියෙනවා. ස්කන්ධ වශයෙන් ස්කන්ධ 21000ක් තියෙනවා පින්වත්නි. ඒ වගේම විනය පිටකයේ ඒ වගේම අභිධර්ම පිටකයේ ස්කන්ධ 42000ක් තියෙනවා. මේ විදියට තමයි 84000ක් ධර්මස්කන්ධයේ බවට පත් වෙන්නේ. සූත්‍ර පිටකේ 21000ක්, විනය පිටකේ 21000ක් සහ අභිධර්ම පිටකේ 42000ක්. එතකොට ස්කන්ධ වශයෙන් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශිත සද්ධර්මය 84000ක් ධර්මස්කන්ධයකින් යුක්තයි. අපි අද මාත්‍රකාවට තබාගත්තේ සංයුත්ත නිකාය කියන කොටසේ අභිසමය කියන වර්ගයට අයිති නකසිකා කියන සූත්‍ර දේශනාව. මේ දේශනාව තුළින් කියවෙන්නේ පින්වත්නි සෝවාන් මගඵලලාභී උත්තමයේගේ ස්වභාවය. සිංහතුනි බුදුහාමුදුරු අවුරුදු 19ක් වැඩ හිටිය පන්සල තමයි දෙවුරම් වෙහෙර. ඊළඟට සවැත් නුවර තමයි වැඩිම කාලයක් වැඩ හිටියේ. සවැත් නුවර තිබුණු දෙවුරම් වෙහෙරේ පූර්වාරාමේ බුදුහාමුදුරු වැඩ හිටියා. එතකොට අනේ පිඬු සිටුතුමා විසින් සිදු කරපු ආරාමය දෙවුරම් වෙහෙර එහෙම නැත්නම් ජේතවනාරාමය. එතුමා ඉදි කරලා පූජා කරන ලද ඒ පන්සලේ වැඩ ඉඳිමින් ඒ මහා විහාරේ වැඩ ඉඳිමින් තමයි අපි අද දේශනා කරන මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. පින්වතුනි දවසක් පුංචි රාහුල හාමුදුරුව බුදුන් දකින්න ආරාමයට වැඩම කළා. මේ පන්සලකට වඩිනකොට පින්වතුනි දොරකඩ තියලා තියෙනවා පැම් වාජනයක් පා දෝවණය කරගෙන ආරාමයට ඇතුල් වෙන්න. ඉතින් මේ කුඩා රාහුල හාමුදුරුව ඒ ආරාමේ දොරකඩ තිබුණු ඒ පෙන් වාජනයෙන් Tamange පාද දෝණය කරගෙන තමයි ඇතුළට වැඩියේ. වැඩම කළාම බුදුරජාණන් වහන්සේ මේ රාහුල හාමුදුරුවොත් එක්ක එළියට වැඩම කරලා අර පාදෝවණය කළ වාජනයේ තියෙන පෙන් අවසන් වෙච්ච බව දැකලා ඒ වෙලාවේදී පින්වතුනි පුංචි රාහුල හාමුදුරුවන්ට ලස්සන බණක් කියලා දුන්නා. ඒ තමයි අර භාජනයේ ඉතිරි වෙලා තිබුණු පැන් ටික බිමට හලලා ඒ පැන් භාජනයේ තියෙන හිස් බව පෙන්වලා ඊළඟට ඒ භාජනයේ මුණින් අතට හරවලා ඒ මුණින් අතට හරවන ලද භාජනයේට වතුර දැම්මොත් ඒට සිද්ධ වෙන්නේ කුමක්ද කියලා විමසමින් තමයි පැහැදිලි කරන්නේ. එතකොට පුංචි රාහුල හාමුදුරුවෝ තේරුම් අරගෙන උත්තර දෙනවා ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ මුنين අතට හරවන ලද භාජනයකට කොයිතරම් පැන්වත් කළත් රඳන්නේ නෑ පිටට ගලා යනවා කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළ රාහුල ප්‍රතිපත්ති ගරුක නැති ගුණදහම් පුරන්නේ නැති භික්ෂුවක් ආන්න ඒ වගේ හිස් පුද්ගලයෙක් කියලා. කොතරම් පින්වතුනේ ගුණධර්ම රඳන්නේ නැහැ. ගුණධර්ම දරා ගන්න බෑ. මුණින් අතට හරවපු භාජනයක් වගේ හිස් පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා. ඒ නිසා ඒ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ නැවතත් කියන රාහුල බොරු කියන පුද්ගලයාත් මේ භාජනේ පෙන් රඳන්නේ නෑ වගේ හිස් පුද්ගලෙක් කියලා. දැන් ඔය වෙලාවේ බුදුහාමුදුරන්ට තිබුණා බොරු කියන්න හොඳ නෑ කියලා නිකම්ම නිකං රාහුල පොඩි හාමුදුරන්ට කියන්න. බොරු කියන්න එපා ඒක හොඳ නැති වැඩක් කියලා. නමුත් උන්වහන්සේ අර දර්ශන ටික ඒ පෙන් වාජනේ අරගෙන පැහැදිලිව පෙන්නවා කාටත් තේරෙන විදියකට හිස් පුද්ගලයේ ස්වභාවය පැහැදිලි කරන්න. එතකොට පින්වත්නි, ඒ රාහුලවාද සූත්‍රයේ එහෙම සඳහන් වෙනකොට අපි අද මාත්‍රකාව හැටියට තබාගත් සූත්‍ර දේශනාවේ කියවෙන්නේ ඒ වගේ ප්‍රායෝගික ඉගැන්වීමක්. බුදුදහම තුලින් මේ ජීවිතය පැහැදිලි කරලා දෙන්නයි ඒ විදියට බුදුහාමුදුරුව කරුණ සිහිපත් කරන්නේ. පින්වත්නි නකසිකා කියලා කියන වචනවල තේරුම නක කියලා කියන්නේ නියපොතු. නිය සිල කියන අර්ථය තමයි නකසිකා කියන්නේ. ඔබෙත් මගෙත් අපි හැමෝගෙම තියෙනව පින්වත්නි අතපයේ නියපොතු වෙවිලා. දවසක් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් එලිමහනේ වැඩ ඉන්න වෙලාවක බුදුහාමුදුරන්ගේ ශ්‍රී හස්තයේ මහපට ඇඟිල්ලේ නියධාතු මතට මහ පොළවෙන් පස් සල්පයක් ගත්තා. මේ මහ පොළවෙන් පස් ටිකක් නියධාතු මතට ගත්තේ. පින්වත්නි මේ සූත්‍ර දේශනාවේ අට කතාවේ සඳහන් වෙන්නේ බුදුහාමුදුරුවෝ මේ පස්වල්පය ගත්තේ සම්පූර්ණ නියදාතෝ මතටත් නෙවෙයි කියලා. එහෙනම් කොහොමද මස් වලින් එළියට වැවුණු කොටසට? එතකොට ඊටාම සුළු පස් ප්‍රමාණයක් තමයි ඔය නියදාතෝ මත රඳන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට තවත් ඒ අටුවාවේ සඳහන් කරනවා බුදුහාමුදුරුවන්ගේ නිය ධාතුව ලෞකික මිනිස්සෙගේ නියපොත්තක් වගේ නෙවෙයි කියලා. ලෞකික මිනිස්සෙගේ ඔබේ අපේ නියපොතු පින්වත්නි පළල්වයි තියෙන්නේ. නමුත් බුදුහාමුදුරුවන්ගේ නිය ධාතුවේ අගිස්ස උපුල් මලක නැත්නම් අපේ මහනෙල් මල පෙත්තක අගිස්ස වගේලෝ. එතකොට මස් වලින් එළියට වැවුණු කොටසට නම් අර පස්වල්පේ ගත්තේ එතකොට බුදුහාමුදුරන්ගේ නියධාතුව ඒ මානෙල් මලක පෙත්තක අගිස්ස වගේ නම් තාම සුළු ප්‍රමාණයක් නෙමෙයි පස් රඳන්නේ නැත්තේ මොකටද පින්වත් මේ උපමාව ගත්තේ බුදුහාමුදුරුවෝ ඊට අපූර්ව කාරණාවක් කියලා දෙන්න පින්වත්නි සෝවාන් ඵලයට පත්වෙච්ච උත්තමයා සසර පුරා ගෙවපු සසර පුරා විඳලා අවසන් කරපු දුක් ගොඩ මහ පොළවේ පස් තරම් කියලා කියන්න. ඊළඟට සෝවාන් ඵලයටපත් වෙච්ච උත්තමයාට සංසාරේ ඉදිරියට විඳින්න තියෙන දුක් රාශිය අර නියධාතු මතට ගත්ත පස්තික වගේ ඊට ස්වල්පයක් බව කියන්නේ. භික්ෂුන් වහන්සේලාට ඒ විදිහේ මේ සිල් මතට පස්වල්පයක් අරගෙන ප්‍රශ්න කරේ මහණෙනි මේ මහ පොළොවේද වැඩිපුර පස් තියෙන්නේ මගේ මේ නිය ධාතුව මතද කියලා. එතකොට කුඩා දරුවෙකුට උනත් පැහැදිලි වෙනවා මහ පොළොවේ තමයි වැඩි ගුණයකින් පස් තියෙන්නේ. ඒයින් ටිකක් තමයි නියපොත්ත මතට ගත්තේ. ඒනොත් බුදුහාමුදුරන්ගේ නිය ධාතුව මත රැඳන්නේ අපේ නියපොත්තක් මත රඳනවටත් වඩා අඩු ප්‍රස්තුමානයක් නම් මේ තුලින් පැහැදිලි කරන්න උත්සාහ කළේ සෝවාන් ඵලයට පත්වෙච්ච උත්මේ මේ දීර්ඝ සංසාරේ ගෙවා දමමින් ඉපදෙමින් මැරෙමින් එද්දී ඒ විඳපු දුක් රාශිය මහ පොළොවේ පස් තරම්ලෝ මේකෙන් කියන්නේ පින්වත්නි සෝවාන් වෙච්ච උත්මයාට ආය විඳින්න තියෙන දුක අඩුයි කියලානේ. මේ සසර ඊතා දීර්ඝයි. අනමතග්ගෝයන් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. බුදුහාමුදුරෝ දේශනා කරන මේ සසර අනවරාග්‍රයි. මේ සසරෙහි මුල් ආරම්භයක් පණවන්න බෑ කියලා. එච්චරට පින්වත්නි ඔබත් මාත් ඉපදිලා තියෙනවා. ඒ ඉපදුණු දිග සංසාර ගමනේ විඳපු දුක් ගොඩ මහ පොළවේ පස් වගේ. එහෙමනම් තවත් ඉස්සරහට අපි සෝවාන්වත් නොවුනොත් විඳින්න තියෙන දුකත් ඒ වගේමයි පින්වත්නි. එහෙමනම් මේ දේශනාව තුළින් බුදුහාමුදුරුවෝ අපට පැහැදිලි කරලා තියෙන්නේ ඔන්න සෝවාන් වෙච්ච උත්මයාට තියෙන වාසිය. ඒ තමයි විඳපු දුක් ගොඩ මහ පොළවේ පස් වගේ ගෙවල ඉවරයි. විඳින්න තියෙන දුක් රාශිය මහපට ඇඟිල්ලේ නියසිල මතට ගත්ත පස්වල්පය වගේ. ඒ කියන්නේ සෝවාන් වෙච්ච උත්මේ ආයේ මේ සංසාරෙට එන්නේ හත් වතාවයි පින්වත්නි. එතකොට විඳපු දුක් ගොඩ මහ පොළවේ පස් වගේ ආත්ම භාව හතක් නම් මේ සංසාරේ සෝවාන් වෙච්ච උත්මේ ඉපදෙන්නේ විඳින්න තියෙන දුක් ටික සෝවාන් වුණත් දුක් විඳින්න තියෙන ඒ ආත්ම භාව හත ඇතුළත නිවන් දකින්නකම් ඒ දුක් විඳින්න වෙනවා. ඉපදීම, ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන මේ දුක් වලට මුහුණ දෙන්න වෙනවා ඒ ආත්ම භාව හත තුලම. ඒ නිසා ඒ ආත්ම භාව හත තුල නතේ භවං අට්ඨමං ආදීයන්තේ ආත්ම භව අටක් උපදින්නේ නැහැ. හතක් ඇතුළත නිවන් දකිනවා. ඒක බීජ. පින්වත්නි සමහර අය එක ආත්ම භාවයකින් එක ජීවිතයක් තුල නිවන් දකිනවා. තව සමහර අය කෝලං කෝල පින්වත්නි ආත්ම භාව දෙකක් තුනක් ඇතුළත නිවන් දකිනවා. සත්තක්ඛත්ව පරම තව කොටසක් ඉන්නවා හත්වෙනි ආත්ම භාවයේ ඇතුළත නිවන් දකිනවා අටකට යන්නේ නැහැ. එහෙමනම් පින්වත්නි මුලක් පණවන්න බැරි මේ දීර්ඝ සංසාර ගමනේ දුක් අවසන් කළා කියලා සතුටු වෙන්න පුළුවන්කම තියෙන්නේ ආන්න ඒ විදියට සෝවාන් වෙච්ච උත්මයට තමයි. පින්වතුනි සෝවාන් ඵලයට පත් වුණත් බලන්න මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුන තමයි නැති වෙන්නේ. කාම රාග පටිග ආදී ක්ලේශයන් සංයෝජන ධර්මයන් තියෙනවා. දවසක් විසාකා මහෝපාසිකාව තෙමුණු හිසකෙස් ඇතිව තෙමුණු වස්ත්‍ර ඇතිව දේවරම් දෙහෙරට යනවා. අඬා වැළපෙමින් බුදුහාමුදුරුව ළඟට යන ඇය පින්වත්නි සෝවාන් වෙච්ච කාන්තාවක් උපාසිකාවක් බුදුරජාණන් වහන්සේ එතුමියගෙන් අහනවා විසාකාවෙනි අද ඔබ මේ තෙමණු හිසකෙස් ඇතිව තෙමණු වස්ත්‍ර ඇතිව කලකිරීම ස්වභාවයකින් මේ දුකටපත් වෙලා ඇයි මේ පන්සලට පැමිණියේ කියලා එතකොට බුදුහාමුදුරන්ට විශාඛා උපාසිකාතුමිය කියනවා බුදුහාමුදුරනේ මගේ මිනිබිරියක් හදිසියේ මරණයටපත් වුණා කියලා. ඒ නිසයි මම මේ විදියට මේ දුකටපත් වෙලා ඉන්නේ කියලා. ඒ වගේම බුදුහාමුදුරනේ ඒ දරුවා ඒ මිනිබිරිය නිවසට මහා එළියක් වෙලා හිටපු කෙනෙක්. භික්ෂුන් වහන්සේලා අපේ සිටු මාලිගයට වැඩම කළත් දන්පැන් පූජා කරපු දරුවෙක් තමයි හදිසියේ මරණයටපත් උනේ කියලා. දැන් බුදුහාමුදුරන්ට තේරෙනවා ඒගේ දුක වේදනාවේ ස්වභාවය. බුදුහාමුදුරෝ ඒ වෙලාවේ අහනවා විසාකාවෙන් විසාකාවෙනි මේ සවැත් නුවර කොච්චර විතර ජනගහනයක් ඉන්නවද කියලා. එතකොට එතුමිය කියනවා කෝටි ගණනක් ඉන්න බව. ඒ තරම් විශාල පිරිසක්. ඊළඟට බුදුහාමුදුර නැවතත් අහනවා විසාකාවෙනි ඔබතුමී කැමතිද මේ සවැත් නුවර ඉන්න ඔබේ මිනිබිරිය වගේ කුඩා දරුවෝ සියලු දෙනාම ඔබේම මුණුබුරු මිනිබිරියන් හැටියට හඳුනගන්න සලකන්න අනේ ස්වාමීනි මගේ මිනිබිරියට වගේම ඒ සියලුම දරුවෝ මගේම දරුවෝ විදියට සලකන්න මං කැමතියි කිව්වා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා විසාකාවෙනි මේ සවැත් නුවර ඒ ඉන්න කුඩා දරුවන් අතරින් දවසකට කී දෙනෙක් විතර මිය යනවද කියලා. ඒ අවස්ථාවේ විසාකාතුමේ කියනවා බුදුහාමුදුරනේ ඇතැම් දවස්වලට 40ක් 50ක් 30ක් 40ක් 20ක් 25ක් ඔය විදියට පින්වත් මේ දෛනිකව ඒ තරම් ජනගහනයක් තුළ මිනිස්සු මැරෙනවා කුඩා දරුවෝ මැරෙනවා එතකොට බුදුහාමුදුරුවෝ කියන දැන් ඔබේ මුණුබුරු මිනිබිරියන් හැටියට සලක ගන්න කැමති නම් මේ සවැත් නුවරේ ඉන්න කුඩා දරුවෝ ඔබට හැමදාම ඉන්න වෙන්නේ ඇඬෝ කඳුලින් නේද කියලා. අන්න එහෙම ප්‍රශ්න කළාම එහෙම පැහැදිලි කරලා දුන්නම තමයි විසාකාතුමියටත් තේරුනේ එහෙමනම් මේ අඬන්නේ වැළපෙන්නේ මගේ කම නිසා. මේ මගේ දෙයක් මම වැඩියෙන් ආස කරපු දෙයක් මං වැඩියෙන් ආදරය කරපු කෙනෙක් අහිමි වුණාම නැති වුණාම තමයි මේ දුක වේදනාව. පින්වතුනි මේ හැදිලා තියෙන වසංගත රෝගයෙන් ඇමරිකාව ආදී රටක දවසකට මෙච්චර මිනිස්සු මැරිලා කිව්වට අපි මෙහි ලංකාවෙන් අඳන්නේ නෑනේ. ටිකක් කනගාටු වෙනවා අනේ පව් අහිංසක මිනිස්සු කියලා දවසකට කී දෙනෙක් මෙරිලා වැටෙනවද පින්වත්නි? ඇයි ඔබ අඬන්නේ නැත්තේ? පින්වත්නි, ඒ මගේ රටේ නොවන නිසා. එහෙමනම් මගේ රටේ වෙනත් ප්‍රදේශයක පහුගිය දවස්වල පවා තරුණ අය කපල කොටලා මරණයට පතලා හැබැයි දුකටපත් වෙලා ඒ ප්‍රවෘත්ති දිහා බලන් හිටියා තව තව අය එක්ක ඒ වේදනාව කිව්වා. නමුත් ඒ මරණය සිද්ධ වෙච්ච gedara අය තරම් කවුරුවත් ඇඬුවේ නෑනේ. ඇයි එහෙම ඇඬුවේ නැත්තේ? ඒ අපේ රටේ වුණාට ඒ මගේ පවුලේ හෝ මගේ ගමේ කෙනෙක් නොවන හින්දා. එහෙනම් ගමේ කෙනෙකුට විපතක් වුණාම රටේ කෙනෙකුට විපතක් වුණාට වඩා වේදනාව වැඩි. පින්වත්නි ගමේ කෙනෙකුට විපතක් වුණාට වඩා තමන්ගේ නිවස කෙනෙක් කරදරයක් විපතක් වුණාම තියෙන වේදනාව අර ඔක්කොටම වඩා වැඩි. එහෙමනම් වෙනත් රටක අය මැරෙනකොට අපි නොවඳන්නත් අපේ රටේ කෙනෙක් මැරෙනකොට ඊට වඩා ටිකක් තව දුක වැඩි වෙන්නත් මගේම කෙනෙක් නැති වෙනකොට අහිමි වෙනකොට වේදනාව බලවත් වෙන්නත් හේතුව කුමක්ද? මගේ කම වැඩි වෙච්ච තරම පින්වත්නි මගේ කියන තරම මගේ කියන බන්ධනය මේ බැඳීමේ ඝනත්වයට තමයි වේදනාව අඩුවෙඩි වෙන්නේ අපේ කෙනෙක් මගේ කෙනෙක් නැති වෙච්ච නිසා අපේ දෙයක් මගේ දෙයක් නැති වෙච්ච නිසායි වේදනාව දුක ශෝකය වැඩි වෙන්නේ ප්‍රේමතෝ ජායති ශෝකෝ කිව්වේ ඒකයි ප්‍රේමය නිසා ශෝකය උපදිනවා කිව්වේ පින්වත්නි ඒ තමන්ගේ දෙයක් නිසා තමන්ගේ කෙනෙක් නිසායි ඒ ශෝකය වැඩි වෙන්නේ අපි ආශා කරන තරමේ වැඩිකමට. මේ විශාකා මහෝපාසිකාව එතකොට ඒ අඬා වැළපෙනවා කිව්වේ තමන්ගේ මොනබොරු මිනිබිරියන් විදියටම ඒ නගරේ දරුවෝ සලකනවා නම්නේ. සෝවාන් වෙච්ච විසාකාවත් දුකටපත් වුණා. ඇයි දරුවන් 20ක් හදපු අම්ම කෙනෙක්. නමුත් එතුමියටත් ඒ දුක උපදිනකන් විඳින්න වෙනවා. හැබැයි මහ පොළොවේ පස් තරම් එතුමියට දුක් විඳින්න වෙන්නේ නැහැ. ඇයි සෝවාන් වෙලා? එතුමිය මහ පොළොවේ පස් වගේ දුක් ගොඩාක් ගෙවල ඉවරයි. එතුමියට විඳින්න තියෙන දුක හරියට මාපටැඟිල්ලේ නියපොත්තට ගත්ත පස් ටික වගේ ඉතා ටික කාලයක් විතරයි. ඒ නිසායි සෝවාන් වෙච්ච උත්මය වැදගත් වෙන්නේ. සතර අපායෙන් මිදුණු කෙනෙක් බවට පත් වෙනවා. චතෝහපායේ හිච විප්පමුත්තෝ සතර අපායෙන් මිදිලා ඒ ಗುಣදම් වඩාගෙන වඩාගෙන පෙන්වත්නි ආත්ම භාව හතක් ඇතුළත ඔහු නිවන් දකිනවා. ඒ නිසා පෙන්වත්නි මගට පිළිපන් ඒ උත්මයෝ පරිපූර්ණ වෙලා තියෙනවා. ඊළඟට තවත් තථාගත බුදුරජාණන් වහන්සේ මේ හා සම්බන්ධව ඊටාම වැදගත් ධර්ම කාරණාවක් පැහැදිලි කරලා තියෙනවා. සිංහතුනි දැන් ඔය ඇත්ත මේ ධර්ම දේශනාවන් පවත්වලා මේ පින්කම් කරන්නේ මේ සසර දුක් නිවා ගන්න. මේ සසර දුක් නිවා ගන්න තමයි මේ ධර්ම දානයන් සිද්ධ කරන්නේ. මේක තමයි උතුම්ම දාණය. සිංහවත්නි බුදුහාමුදුරෝ දේශනා කරනවා යම් කිසි පුජ්‍යලයේ වරදක් කරලා වැරදි කරුවෙක් හැටියට රාජපුරුෂය විසින් අත්අඩංගුවට ගන්නවා. පුද්ගලයෙක් වැරද්දක් කරලා ඒ වැරද්ද නිසා රාජපුරුෂය ඇවිල්ලා රාජබටය ඇවිල්ලා අත්අඩංගුවට ගන්නවා. අරගෙන රජතුමාට ගිහින් ඉදිරිපත් කරලා කියනවා මොහු මෙන්න මේ වගේ අපරාධකාරයෙක් රජතුමනි සුදුසු දඬුවමක් තීරණය කරන්න කියලා. රජ්ජුරුව දඬුවම් නියෝග කරනවා. කුමක්ද කරන දඬුවම? පින්වත්නි හෙල්ලයෙන් සිය වතාවක් අනින්න කියලා. හෙල්ලෙන් සිය වතාවක් අනින්න කියලා රජුරු නියෝග කරනවා මේ වැරදි කරුවට. දැන් රාජබටයෝ පින්වත්නි මේ පුජ්‍යලයාට හෙල්ලෙන් පහර දෙනවා අනිනවා. සිය වතාවක් අනිනවා. සිය වතාවක් ඇනලා අවසන් කරලා ආයෙමත් දහවල් කාලේ වෙද්දී රජුරු අහනවර මිනිස්සුන්ගෙන් කොහොමද අර අපරාධ කරෝ මැරිලාද තාම ජීවත් වෙනවද කියලා. එතකොට රාජ බටයු කියනවා රජතුමනි තාම මැරිලා නෑ තාම පණ තියෙනවා. රජුරු එතකොට ආයෙමත් කියනවලු තව සියවතාවක් හෙල්ලෙන් අනින්න කියලා. දැන් අර මුලින් ඇනපෝ අර හෙල්ල පාරවල් 100ට වේදනාවෙන් අඬමින් කෑ ගහමින් දඟලමින් පෙරලෙමින් තමයි ඉන්නේ. ඒ පුද්ගලයාටම තවත් සියවතාවක් දවල් කාලය තුලත් හෙල්ලෙන් අනින්න කියනවා. ඒත් මැරෙන්නේ නැ මේක උපමාවක් වින්වත්නේ. ඒකෙන් කියන ධර්මකාරණා බලන අවසානෙට දැන් එතකොට දහවල් කාලෙත් තව 100ක් යන්න ඒත් මැරුණේ නෑ. අර දුක තවත් වැඩි වෙලා. ඊට පස්සේ හැන්දෑව වෙනකොට රජුරු අහනවා අර පුජ්‍යලයා මැරිලාද තාම ජීවත් වෙනවද කියලා. රාජබටයෝ කියනවා රජතුමනි තාම මැරිලා නැහැ. ඊට පස්සේ කියනවා එහෙනම් හැන්දෑවෙත් රාත්‍රී කාලයේ තවත් සියවතාවක් අනින්න කියනවා. දවසකට කීයක්ද හෙල්ල පාරවල්? 300ක්. පින්වතුනි දවසකට හෙල්ල පාරවල් 300ක් ඇනපු මේ මිනිස්යාට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අවුරුදු 100ක් පුරාවට හෙල්ල පාරවල් නොකඩවා ඇන්නොත් යම් කෙනෙක් කිව්වොත් හේතු සහිතව දවසකට හෙල්ල පාරවල් 300 බැගින් අවුරුදු 100ක් නොකඩවා හෙල්ල පාරවල් ඇන්නොත් පින්වත්නි ඔහුට සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන් කියලා බුදුහාමුදුරෝ කියනවා මහණෙනි නුඹලා ඒ දඬුවම බාර ගන්න කියලා. එයින් කියන්නේ මොකද්ද පින්වත්නි? ඒ දුකත් වටිනවා කියලා. දවසකට 300ක් වෙන්න අවුරුදු 100ක් හෙල්ලෙන් ඇන්නම ඒ අවුරුදු 100න් පස්සේදී සෝවාන් වෙනවා නියතයි කියලා යමෙක් හේතු සහිතව කියනවා නම් නුඹලා ඒක බාර ගන්නලු. මීට වඩා අපි දුක් විඳලා තියෙනවා කියන එක. යුද්ධවලට ගිහිල්ලා බෙලි කැපුම් ලබලා ගැටුම් වලට ගිහිල්ලා පින්වත්නි වෙඩි උණ්ඩ කාලා කඩු වලින් කැටි වලින් කැපිලා කෙටිලා මෙරිලා වැටිච්ච තරම අවුරුදු 100ක් පුරාවට දවසකට හෙල්ල පාරවල් 300 බැගින් ඒ අනතුරට මුහුණ දුන්නට වඩා කාලයක් අපි දුක් විඳලා තියෙනවා. ඒ නිසා යමෙක් හේතු සහිතව කියනවා නම් සෝවාන් වෙනවා නියතයි අවුරුදු 100කට පස්සේ මේ විදියට දඬුවම් විඳපු කෙනෙක්. ආන්න ඒක බාර ගන්නලු. එතකොට මේ සංසාර ගමනේ දීර්ඝකම කොහොමද? බුදුහාමුදුරුවෝ තවත් එක අවස්ථාවක පැහැදිලි කරනවා පින්වතුනි මේ සසර බොහොම දීර්ඝයි කියලා කිව්වා. මේ දීර්ඝ සංසාර ගමනේ අම්මලා අපට මුණ ගැහිච්ච හැටි මේ බණහන මව්වරු මේ බණහන පියවරු ඔක්කොම ඔබේ මගේ අම්මා තාත්තත් වෙච්ච අය. පින්වතුනි අපි මනුස්ස ජීවිත ලබලා ඒ සංසාර ගමනේ මුණ ගැහිච්ච අම්මලාගෙන් දීපු කිරි ප්‍රමාණය බුදුහාමුදුරුව පැහැදිලි කරනවා මේ පෘථුවියේ වැඩියෙන්ම පිහිටලා තියෙන වතුර සතර මහා සාගරය ගොඩ බිමට වඩා විශාලව තියෙනවා මේ සතර මහා සාගරයේ වතුරට වඩා අපට මුණ ගැහිච්ච අම්මලාගෙන් කිරි දීලා තියනවලු. ඔන්න ඉපදිච්ච තරම පින්වත්නි. අපි කිරි බීපු තරම් එතකොට එක ජීවිතයක අපි කොච්චරද කිරි බොන්නේ? සමහර අය කියනවා කිරි කල හතක් විතර බොනවා කියලා. ඉතින් අපි හිතමු ඒක ඇත්තයි කියලා. එතකොට එක ජීවිතයක් තුළ කිරි කල හතක් නම් බිව්වේ මූදේ වතුරට වඩා මව් කිරි බීලා තියෙනවා නම් අපි කොච්චර ඉපදිලාද? විඳපු දුක් කන්ද පින්වත්නි මහ පොළවේ පස් වගේ තමයි. ඊළඟට එළුව වෙලා ඌර වෙලා බැටළුව වෙලා හරක් වෙලා ගොන්නු වෙලා බෙලි කැපුම් කාලා මෙරිලා ඒ ඒ සත්ව කුලවල අපි හිතමු ගවයෙක් කියලා ගොණෙක් කියලා ගොනා කියන සත්වයා විදියට විතරක් ඔබමා මේ සංසාරේ ඉපදිලා මස් වෙනුවෙන් විතරක් බෙල්ල කපලා ඒ මරුණම ගලාගෙන ගිහිපු ලේ සතර මහා සාගරේ වතුරට වඩා වැඩි කියලා. බුදු නුවණින් දැකලා දේශනා කරපුව මිසක් කාගෙන්වත් අහලා කියන ඒව නෙවෙයි දෙවියෝ කියපුව නෙවෙයි පින්වත්නි බුදු නුවණින් දැකලා දේශනා කළේ. එතකොට ගවය එක ජීවිතයක් තුළ මරණයට පත් කළාම ලේ පණිත්තු 3-4ක් තියෙනවා කියලා අපි කල්පනා කරමු. එතකොට ගවය කියන සත්වයා විදියට විතර මේ සංසාරේ ඉපදිලා මස් වෙනුවෙන් බෙල්ල කපනකොට ගලාගෙන ගිහිපු ලේ සතර මහා සාගරේ වතුරට වඩා වැඩි නම් පින්වත්නි අපි කොච්චර ඉපදිලාද ඉපදෙමින් මැරෙමින් කොයිතරම් දීර්ඝ සංසාර ගමනක්ද මේ ඇවිල්ලා තියෙන්නේ තාමත් අවසානයක් නැහැ පින්වතුනි මේ බණහන පින්වන්ත මව්වරු පියවරු ඔබේ අම්ම නැති වුණු ශෝකයෙන් පියා නැති වුණු ශෝකයට අඬපු කඳුළු එකතු කළොත් මේ ජීවිතයේ ඔබේ අම්මා මේ ජීවිතයේ ඔබේ තාත්තා මේ සංසාරේ තවත් අම්මා වෙලා තාත්තා වෙලා මුණ ගැහුණා. ඒ අම්මා වෙලා මුණ ගැහිලා ඒ ඒ ආත්ම භාවවල වෙන්වීම අහිමි වීම මිය යාම හේතු කොටගෙන අඬනකොට වැටිච්ච කඳුළු ටික එකතු කළොත් මහා සාගරයේ වතුරට වඩා වැඩි. එක ජීවිතයක මව්මල ශෝකයෙන් අඬනකොට වැටෙන කඳුළු පීරිසිකෝපයක් නෑ පින්වත් මේ. මේ සෙහෙන්දක් දෙකක් වෙයි ඕන නම් එකතු කළොත්. එතකොට ඒ තරම් ස්වල්පයක් තමයි එක ජීවිතයක් තුළ අම්මා තාත්තා නැති වුණාම අඬද්දී වැටෙන කඳුළු වල ප්‍රමාණය සතර මහා සාගරයේ වතුරට වඩා කඳුළු වැටිලා නම් අපේ අම්ම නැති වෙච්ච නිසා අඬපු කඳුළු අපි ඉපදිච්ච තරම පින්වත් නේ. කොයිතරම් මේ දීර්ඝ සසරේ ඉපදිලාද. ඒ නිසායි බුදුහාමුදුරුවෝ මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරන්නේ මහණෙනි ඔබ වහන්සේලා සතුටු වෙන්න සෝවාන්වත් වුණොත් මහ පොළවේ පස් තරම් දුක අවසන් කරලා විඳින්න තියෙන දුක මිය පිටට ගත්ත පස් ටික වගේ ඊටාම සල්පයක් තමයි ඇයට. නමුත් අපි එහෙම නොවුනොත් අපට විඳින්න තියෙන දුක අනන්තයි අප්‍රමාණයි. පින්වතුනි මේ සද්ධර්මයේ Tamange ජීවිතවලට සමීප කරගන්න අපට කාරණා හතරක් බුදුහාමුදුරෝ දේශනා කොට වදාලා. කාරණා හතරක් අපට ඉගෙනුවා. කල්යාණ මිත්‍ර සේවනය යෝනිසෝ මනසිකාරය පින්වත්නි කල්යාණ මිත්‍ර සේවනයක් අපිට තියෙන්න ඕන. සද්ධර්ම ශ්‍රවණයකුත් අපිට තියෙන්න ඕන. ඔය බාහිර කාරණාවන් අද අපිට ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍ර සේවනය කියන්නේ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා මහා සංඝරත්නය දුගතියෙන් මුදවලා සුගතියට ප්‍රවේශ වෙන මාර්ගය පෙන්වා දෙන යමෙක් සිටිනවනම් ඒ අය කල්යාණ මිත්‍රයෝ. අද අපට කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙනවා. මේ ධර්මයේ කියලා දෙන ශ්‍රාවකයන් වහන්සේලා අදත් මේ ලෝකේ මේ රටේ වැඩ ඉන්නව පින්වත්නි. අපි හරි වාසනාවන්තයි. අදත් කල්යාණ මිත්‍රන් වහන්සේලා වැඩ ඉන්නවා. දුගතිය පෙන්වා දුගතිය අවබෝධ කර දීලා සුගතිය පෙන්වම් කරන උත්මයෙන් අකුසලයෙන් වැළකීලා කුසලයේ දියුණු කරගන්න මඟ පෙන්වන කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. එහෙමනම් සුගතිය පෙන්වා දෙන සත්‍යය පෙන්වා දෙන උත්මයෝ අදත් ඉන්නවා. කල්යාණ මිත්‍ර සේවනය අපට තියෙනවා. සද්ධර්ම ශ්‍රවණය පින්වත්නි එදාට වඩා අද අපිට බණ අහන්න ගොඩාක් වාසනාව තියෙනවා. මේ ඕනම දෙයක් පින්වත්නි වැඩි වුණාම අගයක් නැහැනේ. අද මාධ්‍ය රූපවාහිනී ගුවන් විදුලි ධර්ම දේශනාවන් සිදුවෙන ආයතන ගොඩාක් තියෙනවා. මේ හැම එකකම බණ ඇහෙනවා. බණ ඇහෙනකොටත් අගයක් නැහැ. ඒ වුණාට පින්වත්නි ඔබේ මගේ අම්මලා ආච්චිලා සීයලා අපේ මුතුන් මිත්තන්ට මෙච්චර බණ අහන් ඉඳ ලැබුණේ ඒ නිසා මං කිව්වේ වැඩි වැඩියෙන් යමක් ලැබෙනකොට අපට අගයක් නෑ. නමුත් අද දවසකට එක වතාවක් දෙවතාවක්වත් අපට සද්ධර්ම ශ්‍රවණය කරන්න වාසනාව තියෙනවා. ඒ කාලේ ගුවන් විදුලියකින් බණක් අහන්න සතියක් බලාගෙන ඉන්න ඕන පින්වත්නි. ඒත් මේට අවුරුදු කීපයකට කලින් විතර අවුරුදු 200කට කලින් එහෙම තිබුණේ නෑ. ඊළඟට පින්වත්නි බණ අහන්න පටන් ගන්නකොටම ගුවන් විදුලි යන්ත්‍රයෙන් බැටරි බහිනවා. ඒ පහසුකන්නේ අද මේ සියලුම තාක්ෂණික දේවල් තියෙනවා. සද්ධර්ම ශ්‍රවණය අපට ඕනවට වඩා තියෙනවා. ඒ නිසා අපි ඒ වාසනාව ලැබලා තියෙනවා. එතකොට කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි අපට බාහිරින් ලැබෙන දේ ලැබිලා තියෙනවා. ඊළඟට අපි ඇතුළාන්තයෙන් සකස් කරගත යුතු තව කාරණා දෙකක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය පින්වත්නි අසන ලද ධර්මය නුවණින් තම තමන්ට ගලපා මෙනෙහි කරන්න ඕන. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ධර්මය සිහිපත් කරන එක. පින්වත්නි එතකොට ඒ බණ අහගෙන හිටියම ඒ ධර්ම අවබෝධයේ තුලින් අපි කල්පනා කරනවා මගේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නහසය අනිත්‍යයි, දිව අනිත්‍යයි. මේ විදියට පෙන්වත්නි මේ ඉන්ද්‍රියන් වල අනිත්‍යභාවය යෝනිසෝ මනසිකාරයෙන් ධර්මයේ තුලින් ගලපලා බලනවා. බලන තම තමන්ගේ ජීවිතවලට වෙච්ච දේ ස්වභාවය ඒ ඇසෙන් ගන්න රූප අනිත්‍යයි කනෙන් අහන ශබ්ද අනිත්‍යයි නාසයෙන් ලබන ගඳ සුවඳ අනිත්‍යයි මේ විදිහට පින්වත්නි ඒ අනිත්‍යතාවය ධර්මයේ තුලින් දකිනවා ධම්මානුධම්ම ප්‍රතිපදාව හතරවෙනි කාරණය ඇසූ ධර්මයට අනුව ජීවත් වෙන්න ඕන පින්වත්නි අද ඕක තමයි නැත්තේ අර කියපු කාරණා සියල්ලම අපි සම්පූර්ණ වෙනකොට ලබන්න වාසනාව වාග්ය තියෙද්දී ධර්මයට අනුව ජීවත් නොවීම පින්වත් ධම්මානු ධම්ම ප්‍රතිපදාව ධර්මයට අනුව ජීවත් වීම සිද්ධ වෙන්නට ඕන. දස අකුසල් වලින් වැළකෙන්නට ඕන. පින්වත්නි, ඔබට මට ලැබිච්ච මේ ජීවිතේ හරියට ක්‍රීඩාංගණයක් මැද, පිට්ටනියක් මැද දැල් වෙන පහනක් වගේ. කිසිම ආරක්ෂාවක් නැහැ. ඕනෑම අනතුරකට සිව් දිසාවෙන් හමන සුළඟට පිටණියක් නුද තියෙන පහනක් නිවෙන්න පුළුවන් මේ ජීවිතෙත් එහෙමයි ඒ නිසා මේ ලබාගත් උතුම් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යාත්ම භාවය තුළ තථාගත බුදුරජාණන් වහන්සේ නකසිකා කියන සූත්‍ර දේශනාවේදී අපට උගන්වා වදාළේ සෝවාන් වෙච්ච උත්තමයාගේ ස්වභාවය සෝවාන් ඵලයට පත්වෙච්ච උත්තමයා විඳපු දුක අවසන් කරපු දුක් ගොඩ මහ පොළොවේ පස් වගේ ඉදිරියට අනාගතේ විඳින්න තියෙන දුක නිය පිටට ගත්ත පස් ටික වගේ. නමුත් අපිට එහෙම සතුටු වෙන්න පුළුවන්ද? අපි කොතනද ඉන්නේ? එහෙමනම් කල්යාණ මිත්‍ර සේවනයයි ධර්ම ශ්‍රවණයයි ඒ වගේම යෝනිසෝ මනසිකාරයයි අපි පිහිටවාගෙන ධම්මානු ධර්ම ප්‍රතිපදාව තුළ බුදුබණට අනුව අපේ ජීවිත සකස් කරගත්තොත් අපට ඉක්මන් භවයකදීම නිර්වාණ සුවයෙන් සැනසෙන්න මේ උතුම් ධම පිහිට ආධාර කරගන්න පුළුවන්. ඒ සඳහා ඔබට මේ ධර්මානුශාසනාව මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ලබන ලද උතුම් කුසලානිසංස බලයෙන් හැමතෙම නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු එම ධර්ම දේශනා ප්‍රවත්වා වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාතර ලවේන්දපාර ශ්‍රී පුෂ්පාරාම පිරිවෙන් විහාර වාසී ශ්‍රී පුෂ්පාරාම පිරිවෙන් ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද යටිගල ඥානසේනි පින්වත් ස්වාමීන් වහන්සේට මෙවැනි අපූතුම් ලෝක ශාස්ත්‍රණ කමිහිවරන්හි තව තවත් නිරත වන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සෝ සම්පත්තිය සම්සේවායි අපි සියලු දෙනා සාදු හඳ පවත්වමින් ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු